හොඳයි ගෞරවනීය සාමින් වහන්ස මේ ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි මේ નિසරණේ පවත්වන 209 වන භාවනා වැඩසටහනේ පළවෙනි ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ. ඉතින් අපිට ලිඛිත ප්‍රශ්නත් කිහිපයක් ලැබිලා තියෙන බව පේනවා. ඉතින් එහෙමනම් අපි ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡාව පටන් ගමු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස අද දින ධර්ම සාකච්ඡාව සඳහා ලිඛිත ප්‍රශ්න හතරක් ලැබී තියෙනවා. ඒවා ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කිරීමට අවසර පතමි. හොඳයි. පළවෙනි ප්‍රශ්නය අවසරයි ස්වාමින් වහන්ස මා මුල්වරට මේ ස්ථානයට සහභාගී වන බැවින් මාහට සක්මන් භාවනාව සහ පර්යංක භාවනා කමටහන අනුකම්පාවෙන් කියා දෙන මෙන් ඉල්ලා සිටිමි. මේකේ ආධුනික අය කී දෙනෙක් විතර ඉන්නවද? ස්වාමීන් වහන්සේ ඔක්කොම 58ක් ඉන්නවා. ඒකෙන් තුනෙන් එකක් වගේ ආධුනික අය ඉන්නවා. හොඳයි. ඇත්තටම අපි නිසරණවනේදී කරන භාවනා වැඩසටහන් වලදී මූලිකත්වය නැත්නම් මුල් තැන තියාගන්නේ සතිය පිහිටුවීම සම්බන්ධයෙන් එහෙම නැත්නම් සතර සතිපට්ඨානය තමයි ඉස්සරහින් තියාගන්නේ. ඒ නිසා සතිය ඉස්සරහට ගන්න පුළුවන් ක්‍රම විවිධාකාර ක්‍රම අපි පුළුවන් තරම් පාවිච්චි කරනවා. සක්මන් භාවනාවත් ඊළඟට පරයන්ක භාවනාවත් මේ සඳහා මූලික වශයෙන් යොදා ගන්නවා. හැබැයි ඊට අමතරව අනිකුත් කටයුතු කරද්දිත් පුළුවන් තරම් සිහියෙන් කටයුතු කරන්න උත්සාහත් වෙන්න වෙනවා. ඉතින් අපි මුලින්ම අපි කතා කරොත් පොඩ්ඩක් අපි තුමු සක්මන් භාවනාව ගැන. සක්මන් භාවනාවේදී අපි කරන්නේ මන්තිරුවක් තෝරගන්නවා. ඒ කියන්නේ පොඩි අපිට පියවර 20ක් 30ක් එක දිගට යන්න පුළුවන් තීරුවක් තෝරගන්නවා. ඒ තීරුවට ගිහිල්ලා අපි පොඩ්ඩක් එහාට මෙහාට සක්මන් කරනවා. ලොකු බරක් හිතර ගන්නේ නැහැ. බොහොම සැහැල්ලුවෙන් එහාටයි මෙහාටයි සක්මන් කළා අපි සක්මනත් එක්ක යාළු වෙනවා. ආ මෙන්න මෙච්චර දුරක් යන්න තියෙන්නේ. මෙන්න මේ මේ තැන්වල තමයි මේ වලගොඩලි තියෙන්නේ. මේ තැන්වල බොහොම පිරිසුදුයි කියලා නිකන් සක්මන ගැන යම් මැටහීමක් ඇති කරගන්න ඉස්සෙල්ලා සක්මනත් එක්ක එහාට මෙහාට සක්මනේ ඇවිදිනවා. ඊට පස්සේ විනාඩි 5ක් විතර ওই විදිහට අපි එහාට මෙහාට ගිහිල්ලා කය ටිකක් මේ නම්‍යශීලී වුණාට පස්සේ ඊළඟට අපි කරන්නේ පොළවේ වම් පාදයේ වදිනකොට අන්නේ වදින තැන අවධානය පිහිටවන්න උත්සාහත් වෙනවා. ඒ වම් පාදයේ පොළවේ වදිනවා වදිනකොට අපිට දැනෙනවා. මෙන්න මෙතන වම් පාදයයි වැදුනේ කියලා අපිට හොඳට තේරෙනවා. අපි හිතමු වැලි පොළවේ නම් සක්මන් කරන්නේ. හොඳට ඒ වැලි පොළවේ පාදයේ වැදුන තේරුණා. ඉතින් එතනට අපි ඕන්නම් මෙනෙහි කිරීමකුත් යොදා ගන්නවා. ඔන්න වම් පාදයේ නිසා මේ වැදුනේ වම කියලා අපි මෙනෙහි කරනවා. ඊළඟට ඔන්න ඊළඟට දකුණු පාදයේ පොළවේ වදිනවා. අන්න දකුණු පාදයේ වදින තැනට අපි අවධානය යොමු කරනවා. අපේ සතිය අපි පිහිටවනවා එතන. සිහිය පිහිටවනවා ඒ වදින තැනට. ස්පර්ශ වෙන තැනට. එතකොට අන්න දකුණ කියලා අපි මෙනෙහි කරනවා. ඔය විදිහට වම දකුණ වම දකුණ කියලා පුළුවන් තරම් සිහිය පිහිටවන්න තමයි උත්සාහත් වෙන්නේ. ඒ කියන්නේ අපේ හිත සාමාන්‍යයෙන් මේ වර්තමානයේ ඉන්න ස්වභාවයක් නැහැ. හිත සාමාන්‍යයෙන් අතීත සිතුවිලි ඔස්සේ අතරමං වෙන ස්වභාවයක් අනාගත බලාපොරොත්තු අපේක්ෂාවන් ඔස්සේ යන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේ සරල ක්‍රියාමාර්ග හරහා අපි උත්සාහත් වෙනවා පුළුවන් තරම් මේ වර්තමානයේ හිත ගන්න. එතකොට අන්න කෙනෙකුට පුළුවන් වෙනවා ඔන්න පියවර 5ක් 10ක් මේ වර්තමාන අරමුණේම සිහිය පිහිටවන්න සතිය පවත්වන්න. ඒ කියන්නේ ඔන්න වම් පාදයේ තියෙනකොට එතනත් සිහිය පිහිටවුවා දකුණු පාදයේ තියෙනකොට ආයතන සිහිය පිහිටවුවා ආයි වම තියෙනවල එතන සිහිය පිහිටවුවා ආයි දකුණ තියෙනවල එතන සිහිය පිහිටවුවා හරියට නිකන් අර මල් මාලාවකට මල මල අමුණනවා වගේ පියවරෙන් පියවර පියවරෙන් පියවර ගන්නට එතන එතන එතන එතන සිහිය පිහිටවගෙන යන්නයි උත්සාහත් වෙන්නේ ඉතින් මේක සාර්ථක කරගන්න තමයි අපි අර මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්නේ වම දකුණ වම දකුණ කියලා ඉතින් මෙනෙහි කිරීමක් පාවිච්චි කරනවා ඒකට ওই විදිහට අපි හිතමු සක්මනේ කෙලවරට ගියාම සමහරවිට එකපාරට හැරුණොත් මේ යන එකලස කඩලා යන්න පුළුවන් නැත්තම් හිත විසිරෙන්න පුළුවන් නිසා සක්මනේ කෙලවරට ගිහිල්ලා එකපාරට හැරෙන්නේ නැතුව කෙලවරේදී හිට ගන්නවා. හිටගෙන ඔන්න හිටගෙන ඉන්න බවත් ඔන්න මෙනෙහි කරනවා. ඒ කියන්නේ නතර වුණා දැන් හිටගත්තා. Taman දන්නවා දැන් මේ ඇවිදිනව නෙමෙයි සක්මන් කරනව නෙමෙයි දැන් මේ හිටගෙනයි ඉන්නේ. කියලා දැන් Tamanට අවධානය තියෙනවා. අන්න හිටගෙන ඉන්න ඉරියව්වට පොඩ්ඩක් හිත හිත ගත්තා. අවධානය ගත්තා. එතකොට Taman හිටගෙන ඉන්න ඉරියව්වට අවධානය ආවා. අන්න ඕන හිටගෙන ඉන්නවා කියලාත් මෙනෙහි කරා. ඊට පස්සේ කෙටි පියවර කීපයකින් හැරෙන්න. කෙටි පියවර කීපයකින් ආපස්සට හැරෙනවා. හැරිලත් එක පාරටම එන්න එපා. ආයෙත් හිට ගන්න. දැන් ආයෙත් ඉන්නේ මේ පැත්ත බලාගෙන හිටගෙන ඉන්නේ. ආයෙත් ඕන්නම් හිටගෙන ඉන්න ඉරියව්වට හිත යොදලා ඕන්නම් හිටගෙන ඉන්නවා කියලා මෙනෙහි කරනවා. ඊට පස්සේ තමයි ආපස්සට එන්නේ වම දකුණ කියලා ආපස්සට එන්න පටන් ගන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමේ භාවිතා කරද්දී හුඟක් වෙලාවට අපිට හිත වර්තමානට එන්න පටන් ගන්නවා. හිත වර්තමානයේ ඉන්න පටන් ගන්නවා. නමුත් සමහර කෙනෙකුට මේ අතර වාරයේදීත් හිත පිට යන්න පුළුවන්. ඒ කියන්නේ වම කියන තැන ඉඳන් දකුණ කියන කියන තැන හරහා මේ සුළු කාල පරිච්ඡේදයේදී පවා හිත පිට යනවා. ඒ නිසා මේක තනි පියවරකට යනවට වෙනුවට පියවර තව කීපයකට කඩලා දෙන්න පුළුවන්. ඒ නිසා ඔසවනවා, තබනවා කියලා පියවර දෙකකට කඩලා දෙන්න පුළුවන් වම කියලා තනි පියවරකට ගන්නවට වඩා. එහෙම ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා පියවර තුනකට කඩලා දෙන්න පුළුවන්. එහෙම ඔසවනවා, ගෙනියනවා, තබනවා, තද කරනවා කියලා නම් පියවර හතරකටත් දාන්න පුළුවන්. ඔය වගේ ඉතින් අපිට පොඩ්ඩක් මේක තව සංකීර්ණ කරලා දෙන්න පුළුවන්. එතකොට අර පියවර කීපයක් අපේ අවධානය පවත්වන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ හැම එකක් ගානෙම අපි දැනුවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ පාදයේ ඔසවනකොට ඒ එසවීමේ මුළු ක්‍රියාවලියේ සිහිය තියෙන්න ඕනේ. අපේ අවධානයේ පාදයේ එසවීමේ ක්‍රියාවලිය තියෙන්න ඕනේ. ගෙන යනකොට ගෙන යාමේ ක්‍රියාවලිය තියෙන්න ඕනේ. තබනකොට තැබීමේ ක්‍රියාවලිය තියෙන්න ඕනේ. ඊළඟ ඊළඟ පාදයේ ඔසවද්දී එතන තියෙන්න ඕනේ. කෙනෙක්දී එතන තියෙන්න ඕනේ. තබද්දී එතන තියෙන්න ඕනේ. ඉතින් ওই විදිහට අපි සක්මන් භාවනාවේදී උත්සාහත් වෙනවා මේ පාදයේ ක්‍රියාවලියේ හිත පවත්වා ඉතින් ආරම්භක මට්ටමේදී ඕක තමයි කරන්න තියෙන්නේ. අනිත් එක ආරම්භක මට්ටමේදී පුළුවන් තරම් යටිපතුලේ තමයි අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. කියන්නේ ඇත්තටම මෙතනදී මුළු කයටම විවිධාකාර දේවල් දැනෙනවා. නමුත් අපි මුලදී මුළු කයම අරමුණු කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට යටිපතුල තමයි ආරමුණු කරන්නේ. ඒකේ සෑහෙන වටිනකමක් තියෙනවා නැත්නම් ඒකේ සෑහෙන ප්‍රයෝජනයක් තියෙනවා. මොකද අපිට මුලදී අපේ හිත ටිකක් තියෙන විසිරිච්ච ස්වභාවයක් ඒක නිකන් නාභිගත කළා වගේ නිකන් ඒකරාක්ෂී කළා ඒකාග්‍ර කළා යටිපතුලට ගැනීමේ හැකියාවක් හැදෙනවා යටිපතුල විතරක් අරමුණු කරන්න පටන් ගත්තාම ඊළඟට ගාන්ට නිකන් ඉලක්ක කිරීමේ හැකියාවක් හැදෙනවා වම් පැත්තේ මේ පාදයේ පොළවේ වදිනකොට එතනට හිත ඉලක්ක කරනවා. දකුණු පැත්තේ පාදය පොළවේ වදිනකොට එතෙන්ට හිත ඉලක්ක කරනවා. අන්න වගේ හිත ඉලක්ක කරගැනීමේ හැකියාවක් හැදෙනවා. ඉතින් ඒ නිසා එකwidehatකින් බැලුවහම මේවා ඔක්කොම මනස හදන අභ්‍යාස කියලා කියන්න පුළුවන්. මේ අභ්‍යාස හරහා අපේ හිතේ යම් යම් හැකියාවන් වර්ධනය වෙනවා. ඉතින් ආරම්භක යෝගාවචරයෙකුට ඔය වගේ දෙයක් සක්මන් භාවනාවේදී කරන්න පුළුවන්. අනිත් එක මේ සක්මන් භාවනාව පුළුවන් තරම් සරලව කරන්න. මේකට මොකක්වත් අනවශ්‍ය දේවල් ඈඳ ගන්න යන්න එපා. තාම තමන්ට පහසු වේගයක් මෙතන පවත්වන්න. මේකේ මොකක්වත් සුවිශේෂ වූ වේගයක් නැහැ. Tamanට මේ සක්මන පහසුවෙන් හිතේ බරක් ආතතියක් නැතුව කරන්න යන්න පුළුවන් යම්කිසි වේගයක් තියෙනවා නම් අන්න ඒ වේගේ පවත්වන්න. නිසා එක්කෙනෙකුට එක්කෙනෙක්ගේ වේගය වෙනස් වෙන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. තේරුම් ගන්න තියෙන්නේ මේකෙදී පුළුවන් තරම් හිත සැහැල්ලු වෙන්න ඕනේ. මේක සංකීර්ණ කරගන්න එපා. සාමාන්‍යයෙන් භාවනා ක්‍රම බුදුරජාන් වහන්සේ පෙන්ලා තියෙන ඊටාම සරල උපක්‍රම හරහා අපි මේ සරල බව අගය කරන්නේ නැත්නම් අපි භාවනාවත් අවුල් කරගන්නවා. ඒ නිසා භාවනා ක්‍රම අවුල් කරගන්න එපා. සක්මන් භාවනාව පුළුවන් තරම් සරල පියවර හරහා කරන්න උත්සාහත් වෙන්න. ඊළඟට ඉඳගෙන කරන භාවනාවේදී අපි කරන්නේ ඔන්න වාඩි වෙනවා. වාඩි වෙලා හොඳට ඉස්සලා කය සකස් කරගන්නවා. කොහේ හරි ඇඳුම් පැළඳුම් හිර වෙලා තද වෙලා තියෙනවා නම් ඒවා සකස් කරගන්නවා. ඉරියව්ව ටිකක් සමබරව වාඩි වෙනවා. ඊළඟට සම්බර ඉරව්වක් සැහැල්ලු ඉරව්වක් පවත්වමින් ඊළඟට කය ඍජුව තියාගෙන හිස ඍජුව තියාගෙන පොඩ්ඩක් බලනවා මේ කයට හිත ගන්න. ඒ කියන්නේ මේ ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගන්න බලනවා. ඉතින් එතෙන්දිත් හරි අමාරුයි. මොකද මේ හිත මේ තරම් සරලව ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉඳලා පුරුද්දක් නැහැ. හිත සාමාන්‍යයෙන් ඒ හින්දා අතීතයට දුවනවා. ආයත්‍ය අනාගතයට දුවනවා. ඒ නිසා ඒ අතීතේ අනාගතේ දොන හිත තමයි දැන් මේ ගෙනල්ලා මේ වර්තමාන ඉරියව්වේ පවත්වන්න උත්සාහත් වෙන්නේ. එහෙම උත්සාහත් වෙනකොට අන්න Tamanට පොඩ පොඩ තේරෙනවා මේ ඉරියව්වේ යම් යම් දේවල් තේරෙනවා. අපි හිතමු වාඩ්ලා ඉන්නවා. වාඩ්ලා ඉන්නකොට ඔන්න එක අතක් මත එක අතක් තියනවා නම් ඔන්න එතන ස්පර්ශයක් දැනෙනවා. ඊට පාද ගැටෙන තැන දැනෙනවා. ඊළඟට කොට්ටේ මත නැත්නම් කුෂන් එකේ මේ කය වදින තැන් ටික දැනෙනවා. පොළව පොළවේයි පාදවලයි ස්පර්ශය දැනෙනවා. ඉතින් මේ විදිහට අර ස්පර්ශලා තියෙන තැන්වල පොඩ්ඩක් පොඩ්ඩක් දැනීමත් හට ගන්නවා. එතන දැනීමත් තේරෙන්න ගන්නවා. අන්නේ තැන්වලට වැඩි අවධානයක් යොමු කරමින් අන්න පුළුවන් තරම් මේ වර්තමාන කයේ දැනට මේ ඉඳගෙන තියෙන කයේ සිහිය පවත්වන්න උත්සාහත් වෙනවා. ඕක ටික ටික සාර්ථක වෙන්න සාර්ථක වෙන්න අන්න කෙනෙකුට තේරෙනවා මේ කය නිකන් ඉන්නේ නෑ. මේ කයේ යම් යම් නිරන්තරයෙන්, નિરાයාසයෙන් සිද්ධ වෙන ක්‍රියාවලින් තියෙනවා. ඒවෙන් එකක් තමයි හුස්ම ගැනීමේ ක්‍රියාවලිය. ඉතින් හුස්ම ගන්නවත් එක්ක උදරයේ චලනයක් සිද්ධ වෙනවා. හුස්ම ඇතුළට ගන්නකොට ආස්වාසයකදී උදරය පිම්බෙනවා. ප්‍රශ්වාසයකදී උදරය හැකිලෙනවා. එතකොට මේ පිම්බීමේ හැකිලීමේ ක්‍රියාවලිය අපි දැනුවත්ව කරන්න පුළුවන්ද කියලා බලනවා. ඇත්තම ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියට වඩා ඇතම් කෙනෙකුට මේ පිම්බීම හැකිලීම කමටහන හරි සරලයි ඕන කෙනෙකුට අල්ලන්න පුළුවන්. ඒ නිසා මේ පිම්බීම හැකිලිම කියන එකේ දැනුවත් වෙන්න පුළුවන්ද කියලා බලනවා. ඒ කියන්නේ කයට නිදැල්ලේ හුස්ම ගන්න ඉඩ දීලා ඒ අණුව උදරයේ සිද්ධ වෙන මේ පිම්බීම ගැන දැනුවත් වෙනවා. ඊළඟට උදරයේ සිද්ධ වෙන මේ හැකිලිම ගැන දැනුවත් වෙනවා. ඉතින් අවශ්‍ය නම් එතෙන්දෙත් මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන්. පිම්බෙන වෙලාවට පිම්බෙනවා කියලා මෙනෙහි කරනවා, හැකිලෙන වෙලාවට හැකිලෙනවා කියලා මෙනෙහි කරනවා. ඉතින් මේ විදිහට මේ පිම්බීමක් හැකිලීමක් පාසා දැනුවත් වෙන්න දැනුවත් වෙන්න අපේ සිහිය දියුණු වෙනවා, සතිය දියුණු වෙනවා. ඉතින් මේ විදිහට අර මේ ක්‍රියාවලියේ නැවත නැවත නැවත නැවත බහුලීකృత වීමත් එක්ක තමයි සතිය දිග ටික ටික ටික වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් මම හිතනවා ආරම්භක යෝගියෙකුට ප්‍රමාණවත් කියලා. ඉතින් ඔය ඔයිට ටිකක් සමානයි ආනාපාන සතියත්. පිම්බීම හැකිලිමේදී නම් අපේ අවධානය තියෙන්නේ උදර ප්‍රදේශයේ. ආනාපාන සතියේදී නම් අවධානය පවත්වන්නේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ. ඒ කියන්නේ නාසය අග ප්‍රදේශයේ හරියටම අල්පෙනිත තුඩක් වගේ තැනක් අවශ්‍ය නැහැ. නාසිකාග්‍රේ යට ඒ නාසිකාග්‍රේ යම් ප්‍රදේශයක නිකන් රුපියල් 2ක කාසියක වගේ නිකන් ප්‍රදේශයක අවධානයෙන් ඉන්න පුළුවන් නම් අන්න අපිට තේරෙනවා මේ වෙලාවේදී ආස්වාසයක් සිද්ධ වෙනවා මේ වෙලාවේදී ප්‍රස්වාසයක් සිද්ධ වෙනවා කියලා. අවශ්‍ය නම් එතෙන්ටත් මෙනෙහි කිරීමක් පාවිච්චි කරන්න පුළුවන් ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඉතින් එතකොට මේ වගේ උපක්‍රම හරහා තමයි අපි උත්සාහත් වෙන්නේ මේ හිතට වර්තමාන අරමුණක් හඳුල්ලා දෙන්න. නැත්තම් මේ හිත අතීත අනාගත දෙකේ ඉන්නේ ඒවැ මුලා වෙලා ඉන්නේ. ඒ නිසා සරල වර්තමාන අරමුණක් හඳුන්ලා දීමෙන් තමයි හිත මුලින්ම අපි වර්තමානට ගන්න උත්සාහත් වෙන්නේ. ඉතින් මේක තමයි ආරම්භක පියවරක් වශයෙන් කරන්න තියෙන්නේ. ඉතින් කාට හරි මේ දේ තේරෙන්නේ නැත්නම් ඇත්තටම අහන්න. මොකද මේ දේවත් තේරෙන්නේ නැතුව ආධුනික යෝගාවචරයෙකුට ඉස්සරහට යන්න බෑ. ඉතින් කාට හරි මේ කමටහන තේරෙන්නේ නැත්නම් මීට වඩා මොනවා හරි දෙයක් ඒ කියන්නේ මෙතන සංකීර්ණයි කියලා තේරෙනවා නම් හිතෙනවා නම් නැත්නම් මේකත් වැටහුනේ නැත්නම් පොඩ්ඩක් කතා කරන්න. ඕන කෙනෙකුට අවස්ථාව තියෙනවා මේ ඉදිරිපත් වෙන්න මේ කටයුත්ත සාර්ථක සාර්ථක කර ගැනීම සඳහා. මොකද නැත්නම් මේ මම මුකුත් කිව්වට වැඩක් නැහැ මේ Tamanට තේරලා නැත්තම්. ඒ නිසා දවස් ගාණක් ගියාට අපි මේකෙන් ප්‍රයෝජනෙ අරගෙන නැත්තම් මේක අපි යෙදිලා නැත්තම් තේරුමක් නැහැ. ඒ නිසා අපි යෙදීමයි මෙතන අවශ්‍ය වෙන්නේ. කියන්නේ මෙතන තනිකරම අපි වැඩසටහන සකස් කරලා තියෙන යෙදීම සඳහා. මොකද උදේ ඉඳන් රැ වෙනකම්ම මෙතන යෙදෙන්න අවශ්‍යයි. උදේ නැගිටලා ඔන්න සක්මනක් කරන්න තියෙනවා. ඊළඟට පරයන්කයකට ඉඳ ගන්න තියෙනවා. ආයෙ සක්මනක් කරන්න තියෙනවා. ආයෙ පරයන්කයකට ඉඳ ගන්න තියෙනවා. ඉතින් මේ පුදුමාකාර විදිහට අපි මේ අභ්‍යාස කිරීමක් මෙතන කරන්නේ. මේ අභ්‍යාසයේ යෙදීම හරහායි අපි තුල සතිය දියුණු වෙන්නේ. අපි තුල සමාධියක් දියුණු වෙන්නේ. මේක මේක මේක නැවත නැවත නිරීක්ෂණය කිරීම හරහායි ප්‍රඥාවක් දියුණු වෙන්නේ. මේවා නිකන් පොතින් පතින් බලවු පමණින් දියුණු වෙන දේවල් නෙමෙයි. මේවා අපි තුල ප්‍රායෝගිකව පුහුණු වෙච්ච තරමටයි දියුණු වෙන්නේ. ඉතින් මේ ප්‍රායෝගික පුහුණුවට තමයි අපිට මෙතෙන්දී අවස්ථාවක් සැලසලා තියෙන්නේ. ඒ සඳහා දවස් 5ක විතර කාලයක් දැන් වෙන් වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් ප්‍රයෝජන ගන්න තමයි උත්සාහත් වෙන්න තියෙන්නේ. දෙවන ප්‍රශ්නය පර්යංක භාවනාව. පර්යංක භාවනාව කරගෙන යාමේදී මාගේ දන හිසේ කැක්කුමක් ඇති වෙනවා. එයට කළ යුතු දේ කුමක්ද? එක එක හේතු නිසා ඉතින් වෙන්න පුළුවන්. බලන්න ඉතින් තමන් ගාක් වයසක කෙනෙක් නම් සමහරලාට ඉතින් වාඩි වෙලා මේ ඉන්නකොට ඉතින් ඔය වගේ රිදුම් කැක්කම් එන්න පුළුවන්. එහෙමනම් පුටුවක් පාවිච්චි කරාට වැරද්දක් නැහැ. ඊළඟට පුටුවක් පාවිච්චි කරද්දිත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඉතින් ඒක සමහරවිට භාවනාව නිසාම ආපු එකක් නින්දා නෙමෙයි. සමහරවිට කායික රෝගාබාධයක් තියෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඉතින් කායට බෙහෙතක් කරන්න වෙනවා. ඒ මිසක් සාමාන්‍යයෙන් ඉතින් භාවනාව නිසා මෙහෙම රිදුම් කැක්කුම් එනවා කියලා කියන්න බෑ. හැබැයි භාවනාව හොඳට වැඩෙනකොට මේ තියෙන රිදුම් කැක්කුම් හොඳට තේරෙන්න නම් ගන්නවා. ඒක වළක්වන්නත් බෑ. ඒ හිතේ එකලස දියුණු වෙනකොට හිතේ සමාධිමත් භාවයේ දියුණු වෙනකොට කායික වශයෙන් තියෙන පුංචි වේදනාවක් වුණත් ඊටාම ප්‍රකටව දැනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක එකතකින් අපිට අවශ්‍ය වෙන කාරණයක්. මොකද මේ සිද්ධ වෙන දේ ඇත්ත වශයෙන් තියෙන දේ හොඳට ප්‍රකට කර ගැනීම අවශ්‍යයි. ඒ නිසා يعني පොඩ්ඩක් මේ පරීක්ෂා කරලා බලන්න මේ භාවනා කරද්දිද මේක මතුවෙන්නේ. එහෙම නැත්නම් නිකන් වාඩිලා ඉන්නකොටත් මේ කකුලේ රිදිල්ලක් තියනවාද? ඊළඟට ඉරියව්ව ඉරියව්ව ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඉරියව්ව ඕනවට වඩා හුඟක් හිර කළා තද කළා ඉන්න ඉරියව්වකට යන්නත් එපා. වෙහෙස කර ඉරියව්වකට යන්නත් එපා. වෙහෙස කර ඉරියව්වකට ගියොත් මේ භාවනාව හරියන්නේ නැහැ. ඒ වගේමයි හුඟක් මේ පහසු ඉරියව්වකට යන්නත් එපා. හුඟක් පහසු ඉරියව්වකට ගිහිල්ලා බිත්තියට හේත් වෙලා කකුල් දෙකක් දිග අරගත්තොත් ඉතින් නිදා ගන්න එක තමයි කරන්නේ. ඉතින් දැනටත් මම දන්නේ කී දෙනෙක් නිදිද කියලා. මේ තාම නෑනේ කවුරුත් නිදි. ඒ නිසා වයසට ගියාම ඉතින් බිත්තියක් අල්ලගත්තාම ඉතින් කට්ටියටම නිින්ද යනවා. එතකොට ඉතින් භාවනාව නෙමෙයි සිද්ධ වෙන්නේ නිින්ද යාම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා හරි අමාරු ඒකාතකින් කියන්නේ නිින්දට වට ගන්න නැතුව හිත දියුණු කරනවා කියන එක පුරුදු වෙන්න ඕනේ. නැත්තම් වෙන්නේ ටංගාලා මේ පහසු අරමුණක් දීපු ගමන් හිත නිින්දට වැටෙනවා. ඉතින් මෙතන ඉන්න හුඟක් වයසක අය නිින්දට වැටෙන්න පුළුවන්. ඒ නිසා Taman දැනුවත් වෙන්න මේ ආවේ නිදා ගන්න නම් නෙමෙයි. එහෙනම් පොඩ්ඩක් උත්සාහත් වෙන්න හිත නිින්දට වට ගන්න නැතුව අවදියෙන් තියාගන්න. නැත්තම් නිසරණණයටත් ඇවිල්ලා දවස් 5ක් තිස්සේ වාඩි වෙලා නිදාගෙන ඉඳලා තමයි ගිහිලා තියෙන්නේ. ඒක කරන්න එපා. මේ මෙච්චර අමාරුවෙන් අවස්ථාව සලස්සගෙන ඒකේ හිත නින්දට වට ගන්න නැතුව හිතේ සතිය සමාධිය දිනු කරගන්න උත්සාහත් වෙන්නයි තියෙන්නේ. ස්වාමිනාසේ එම යෝගයාගේම සක්මන් භාවනාව. සක්මන් භාවනාවෙන් සිතට එන අරමුණු මෙනෙහි කර ඉවත් කර ගැනීමෙන් වම දකුණ භාවනාව යටිපතුල කෙරෙහි සිත පිහිටුවීමෙන් සිත එක අරමුණකටපත් උනේමි. එච්චරයි ස්වාමිනාසේ. ඔව් කමන්නේ. ඒක හොඳයි. ඒක තමයි කියන්නේ අපි දැන් හිත පිට යන එක වළක්ව ගැනීම සඳහා අපි මේ වර්තමාන මූල කර්මස්ථානයේ තමයි අපි පිහිට වෙන්නේ. දැන් අපිට මූල කර්මස්ථානයක් තියෙනවා. අපි තුමු සක්මන් භාවනාවේදී නම් ඔන්න වම දකුණ කියන එක. කියන්නේ මේ වම් පාදයේ පොළවේ ස්පර්ශ වෙන ස්පර්ශ වීම, දකුණු පාදයේ පොළවේ ස්පර්ශ වීම. එතකොට මෙන්න මේ ස්පර්ශය තමයි එකතකින් බැලුවාම මූල කර්මස්ථානයේ වෙන්නේ. අපි වැඩි වැඩියෙන් මේ මූල කර්මස්ථානය ඇසුරු කරන්න ඇසුරු කරන්න හිත පිට යන එක වලකිනවා. හිත පිට ගියත් ඒ අරමුණට එන්න පටන් ගන්නවා. යොමනා අරමුණට එන්න පටන් ගන්නවා. ඒ නිසා වැඩි වැඩියෙන් මේ මූල කර්මස්ථානය අසුර කරන්න අසුර කරන්න හිත සිතුවිලි බහුල වෙන ගතිය, කතන්දර ගතකතා ඉන්න ගතිය, අතීතේ අනාගතයට යන ගතිය අඩු වෙලා පුළුවන් තරම් මේ සරල වර්තමාන අරමුණේ පිහිටන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අපි ඒකට අනුග්‍රහ කරන්නයි තියෙන්නේ. මේ සරල වර්තමාන අරමුණේ පිහිටන්න වැඩියෙන් ඉන්න අපි අනුග්‍රහ කරනවා. එතන ඉන්නකොට ටිකක් කැමැත්තෙන් ඉන්න ඕනේ. පොඩ්ඩක් එහා එපා වෙන ගතියක් තියෙන්න පුළුවන්. නමුත් අපි ඒකෙදි උද්‍යෝගයක් ඇති කරගන්න ඕනේ. මේක තමයි සම්පත්‍ති කර අවස්ථාව. මෙතන තමයි කෙලස් අඩු. මෙතන ඉන්නකොට මගේ හිත අතීතයේ ගිහිලා මුලා වෙලා නැහැ. මෙතන ඉඳද්දි මගේ හිත අනාගතයට ගිහිලා මුලා වෙලා නැහැ. මෙතන ඉඳද්දි හිතේ තියෙන වර්තමාන ස්වභාවයක්. මෙතේ තියෙන සරල ස්වභාවයක්. මෙතන තියෙන නිකලස් ස්වභාවයක් කියලා අර ඒ වර්තමාන මොහොත අගය කරන්න පටන් ගන්නවා. නැත්තම් ඉතින් අපි අගය කරන්නේ නැත්තම් හිත ආයෙත් ඉතින් පිට යනවා. නමුත් ආයෙත් ඔන්න අපි ගෙනල්ලා මේ වර්තමාන මොහොතේ තියෙනවා. ආයෙත් හිත පිට යනවා. ආයෙත් ගෙනල්ලා වර්තමාන මොහොතේ තියෙනවා. ඉතින් මේකේ මේකේ වටිනකම තේරෙන ඉතින් කාතකින් කාලයක් යනවා. ඇයි මෙහෙම කරන්න කියලා තේරෙන්නත් කාලයක් යනවා. මොකද නැත්තම් ඉතින් අර මේ කියනවට කරන එක තමයි මුලින් කරන්නේ. පස්සේ පස්සේ තමයි තේරෙන්නේ මේ මේකේ වටිනකමක් තියෙනව නේද කියලා ටිකක් කාලයක් යනකොට නම් හැම තේරෙනවා. තුන්වෙනි ප්‍රශ්නය පර්යංක භාවනාව. ආශ්වාස ආස්වාසයේ සමග ශරීරය එසවෙන ආකාරයත් ප්‍රාශ්වාසයේ සමග ශරීරය පහත්වන ආකාරයත් නිරීක්ෂණය කළෙමි. සිත පිට ගිය අවස්ථාවවලදී ගැස්සීමක් සමග නැවත සතිමත් වන ආකාරයත් දුටිමි. ඒකේ ඇත්තටම මුළු ශරීරයම කියනවාට වඩා පොඩ්ඩක් බලන්න උදර ප්‍රදේශයේ විතරක් දැන් යොමු කරගන්න. ඒ කියන්නේ මුළු ශරීරයේමත් වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඒක ඇත්ත. නමුත් දැන් බලන්න, ඒ කියන්නේ ආස්වාසයත් එක්ක මුළු කයෙම පිම්බීමක් යම් තරමකට සිද්ධ වෙනවා. හැබැයි ඒක වඩාම ප්‍රකටයි උදර ප්‍රදේශයේ. උදර ප්‍රදේශය තමයි වැඩියෙන්ම පිම්බෙන්නේ. එතකොට අන්නේ වැඩියෙන් පිම්බෙන ප්‍රදේශයේ හිත පවත්වන්න. ඒ කියන්නේ ඔතෙන්දී ඇතර මුළු කයටම සමස්තයක් වශයෙන් අවධානය යොමු කරනවා කියන එක පැත්තක්. මේ උදර ප්‍රදේශයේ ඒ තියෙන සීමිත ප්‍රදේශයකට අවධානය යොමු කරනවා කියන එක තව පැත්තක්. ඉතින් ඒ නිසා අපි මුලදී ඒ සීමිත ප්‍රදේශයකට අවධානය යොමු කිරීම තුළින් අන්න ඒ සීමිත ප්‍රදේශයේ ගැඹුරකට යනවා. ඒ සීමිත ප්‍රදේශය ඊටා සූක්ෂම බලන්න උත්සාහත් වෙනවා. ඒ නිසා දැන් බලන්න තමන්ට තේරලා තියෙනවා මේ මුළු කයේම මේ විදිහට පිම්බීමක් හැකිලීමක් වෙනවා කියලා. හැබැයි ඔතන වැඩියෙන් දැනෙන්නේ මේ උදර ප්‍රදේශයට. උදර ප්‍රදේශය ගැන වැඩි අවධානයෙන් ඉන්න. උදර ප්‍රදේශයේ කොහොමද මේ පිම්බීමක් පටන් ගන්නෙ? ඕක දැන් තව පොඩ්ඩක් සියුම් කරලා දෙන්න. උදර ප්‍රදේශයේ ඊටාම සියුම්ම ඔන්න පිම්බීමක් පටන් ගන්නවා. ඊළඟට අන්න ඒක වර්ධනය වෙනවා. ඊට පස්සේ ඔන්න අවසන් වෙනවා. ඊළඟ පොඩි විරාමයකට පස්සේ ඔන්න හැකිලීමක් පටන් ගන්නවා. ඒ හැකිලීම Tamanට දැනෙනවනේ. ලිහිල් වීමක් වශයෙන්, සැහැල්ලු වීමක් වශයෙන් දැනෙනවා. ඒක අවසන් වෙනවා. ඔන්න ආයේ නිශ්චලත්වයකටපත් වෙනවා. ඊට පස්සේ ඔන්න පොඩි විරාමයක් තියෙනවා. ඊළඟ පිම්බීම ඊළඟට පටන් ගන්නවා. මෙන්න මේ චක්‍රය හොඳට නිකන් අර තිරස් තලයක තියාගෙන, හිත තිරස් තලයක තියාගෙන උදරයට ආශ්‍රිත උදරය ආශ්‍රව මේ ළඟ තිරස් තලයක තියාගෙන ඕක හඳුන ගන්නවා නම් හොඳට මේ උදරයේ සිද්ධ වෙන මේ පුංචි පිම්බීමක් හැකිලීමක් ගානේ අපේ සිහිය දියුණු කරගන්න පුළුවන්. එකතකෙන් මුලදී මේක සිහිය දියුණු කර ගැනීම සඳහා පාවිච්චි කරනවා. පස්සේ හැබැයි ඉන් එහාට යනවා. මේක ධාතු මනසිකාරයක් දක්වා මේක යනවා ඊට පස්සේ. ඒ නිසා දැන් අවධානය හොඳට යොමු කරන්න උදර ප්‍රදේශයට යොමු කළා තව ගැඹුරට යන්නයි තියෙන්නේ. සක්මන් භාවනාව පෙර වඩා වැඩි සතිමත් බවකින් සක්මන් කිරීමට හැකියිය. සතිමත් වන සෑම මොහොතකදීම සිත මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් ගන්නා ආකාරය දුටිමි. ඔව් හොඳයි. ඒ කියන්නේ සිහියෙන් ඉන්නකොට තමයි ඉතින් මධ්‍යම ප්‍රතිපදාව කියන එකක් වැටහෙන්නේ. නැත්තම් ඉතින් මේ අන්ත දෙහික තමයි දෝලණය වෙන්නේ. සිහියෙන් ඉන්නකොට අන්න තේරෙනවා මේ මෙතන විතරයි ඒකාතකින් අපි ජීවත් වෙන්නේ. මෙතන විතරයි අපි වර්තමානයේ ඉන්නේ. එහෙම නැත්තම් සම්පූර්ණ අරමුණු වල මුලාවච්ච ස්වභාවයක් තමයි අපේ හිතේ තියෙන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ ඒකාතකින් මේ වාර්තා ලියනකොට Taman ලියන්න මොකද්ද භාවිතා කරන මූල කර්මස්ථානය. මේ ඒ මූල කර්මස්ථානය තමන් ප්‍රගුණ කළේ කොහොමද? තමන් ඔන්න වාඩි වුණා වාඩිලා මෙන්න මේ විදිහට සිහිය පිහිටෙව්වා. එතකොට මට මෙන්න මෙන්න මේ වගේ විදිහට වැටහුණා. මෙන්න මේක මම මූල කර්මස්ථානය වශයෙන් තෝරගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම මූල කර්මස්ථානය ඇසුරු කරා. අපි තුමු මූල කර්මස්ථානය වශයෙන් ඔන්න පිම්බීම හැකිලිම ඇසුරු කරා නම්, ඒතර පිම්බීම හැකිලිම වාර ගාණක් ඔන්න මම මේ විදිහට බැලුවා. බලනකොට මට මේ විදිහට තේරුණා. බලනකොට ඔන්න අපි තුමු හිත පිට ගියා. පිට ගියාම මන්න මේ මෙන්න මේ උපක්‍රම හරහා මම ආපහු ගත්තා. කියලා මෙන්න මේ විදිහට වார்த்தාවක් ඉදිරිපත් කරන්න. නැත්නම් අර එක වාක්‍යයක් ලිව්වයි කියලා මේක වார்த்தාවක් වෙන්නේ නැහැ. මොකද අපි කරන වැඩේ වார்த்தාවක් වශයෙන් ඉදිරිපත් කරොත් තමයි මේක පිරිසුදු වෙන්නේ. අපි කරන දේ නිවැරදිද කියලා එතකොට තමයි තහවුරු වෙන්නේ. එහෙම නැත්නම් අපි ඔහේ දන්න විදිහකට කරගෙන යනවා සමහරවිට අපි මේ යායුතු පාරේ නෙමෙයි යන්නේ. ඒ නිසා මේ වැඩසටහන් වලදී අපි කරන වැඩේ ටිකක් පිරිසුදු කරගන්නයි තියෙන්නේ. ඒ නිසා කරන වැඩේ ලියන්නත් උත්සාහත් වෙන්න. නිවැරදිව ලියන්න කොහොමද මේ පියවරෙන් පියවර තමන් වැඩේ පටන් ගත්තේ කොහොමද ආපු බාධක මොනවාද ඒවට මුහුණ දුන්නේ කොහොමද කියලා ඒ ඔක්කොම ඇතුළත් කරනවා නම් වார்த்தාවට තමන් තමනුත් පිරිසුදු වෙනවා එතකොට අහන් ඉන්න අයටත් ලොකු ආදර්ශයක් ලැබෙනවා හතරවෙනි ප්‍රශ්නය අවසරයි ස්වාමින්වහන්ස ආනාපාන සති භාවනාව කිරීමේදී නිමිත්තක් තබා ගැනීම පිළිබඳ ඉගැන්වීමක් කරන ලෙස ඊටා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔව් ආනාපාන සතියේදී ඉතින් ඒ කියන්නේ මුලදී අපි හිතමු හොඳට මේ කය පట్టල කරගෙන වාඩි වෙලා කය සකස් කරගෙන වාඩි වෙලා අපි කොන්ද කෙලින් තියාගෙන හිස කෙලින් තියාගෙන කය ඍජුව තියාගෙන බුදුරජාණන් වහන්සේ කියනවන සතෝ වාස සති සතෝ පස්ස සති සතියෙන් යුක්තව හුස්ම ගන්නවා සතියෙන් යුක්තව හුස්ම හෙලනවා. කියන්නේ මේක පටන් ගන්න තියෙන ඉතා සරල තැනකින්. අපි මේක පටලව ගත්තොත් ඕන්ට වඩා සංකීර්ණ කරගත්තොත් නම් ඔක්කොම පැටලෙනවා. ඒ නිසා ආනාපාන සති සූත්‍රය ඕන්නම් කියවලා බලන්න ඒ වගේමයි මේ නිස්සරණ වනයේදීත් ආනාපාන සති සූත්‍රය මුල් කරගෙන අපි වැඩසටහනක් එහෙම කරා. ඉතින් මේෙදී බුදුරජාන් වහන්සේ මතක් කරන්නේ ඉස්සෙල්ලා මේ හුස්ම පාවිච්චි කරන වර්තමානයේ හිත ගැනීම උපක්‍රමයක් වශයෙන්. සතෝව අස්ස සති සතෝ පස්ස සති. සතිමත්ව හුස්ම ගන්නවා සතිමත්ව හුස්ම හෙළනවා. එතකොට හුස්මම තමයි නිමිත්ත වෙන්නේ. වර්තමානයේ සිහිය පිහිටවනවා. සිහිය පිහිටවුවම හිතට අරමුණක් අවශ්‍ය ඒ අරමුණ බවට පත් ආස්වාසය. ඒ අරමුණ බවට පත් වෙනවා ප්‍රස්වාසය. දැන් වෙන নানা ප්‍රකාර අරමුණු තියෙනවා. නමුත් ඒ අරමුණු නෙමෙයි අපිට අපේ නිමිත්ත වෙන්නේ. ඒ අරමුණු නෙමෙයි අපේ අවධානය ලක් වෙන්නේ මේ ආස්වාසය, මේ ප්‍රස්වාසය. ඒ හින්දා දැන් වර්තමාන මොහොතේ ආස්වාසයක් සිද්ධ වෙනවා. අන්න ඒක ආස්වාසයක් කියලා දැනගන්නවා. ප්‍රස්වාසයක් සිද්ධ වෙනවා ප්‍රස්වාසයක් කියලා දැනගන්නවා. අවශ්‍ය නම් මෙනෙහි කරනවා. ආස්වාසයක් සිද්ධ වෙන වෙලාවදී ආස්වාසයක් කියලා මෙනෙහි කරනවා. නැත්නම් ඉන් එකයි කියලා මෙනෙහි කරනවා. නැත්නම් ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කරනවා. නැත්නම් අවුට් කියලා මෙනෙහි කරනවා. ඉතින් මොකක් හරි ඔය වචනයක් පාවිච්චි කරලාට වරදක් නැහැ. කියන්නේ මෙනෙහි කිරීම හරහා හිත වර්තමානයේ ඉන්න තවත් පෙළඹෙනවා. එතකොට එකයි දෙකයි කියලා හරි ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා හරි ඔන්න මෙනෙහි කිරීමක් කරහා ඔන්න වැඩේ කරගෙන යනවා. එතකොට එක අතකින් මේ ආනාපාන සතියේදී මුල් අවස්ථාවේදී නිමිත්ත බවට පත්ලා තියෙන මේ ආස්වාස ප්‍රස්වාසයමයි. හැබැයි ඕක තව තව ගැඹුරට යනවා. දැන් අපි හිතමු එයාට පුළුවන් ඔන්න අතීතයට යන්නෙත් නැතුව අනාගතයට යන්නෙත් නැතුව දැන් හුස්ම රැලි හතරක් පහක් ඔන්න එක ළඟ තියෙනව බලන්න පුළුවන්. ආයෙ ඔන්න හුස්ම රැලි 10ක් විතර 20ක් විතර ළඟ ළඟ තියෙන හුස්ම රැලි බලන්න පුළුවන්. එතකොට අන්න එයාට තේරෙනවා මේ සමහර දැන් ආස්වාසයක් කියන එක ප්‍රස්වාසයට සමාන නැහැ කියලා තේරෙනවා. අපි තුමා ආස්වාසයක් නම් ඔන්න වම් නාස්පුඩුවෙන් ඇතුල් වෙනවා ප්‍රස්වාසය නම් දකුණු නාස්පුඩුවෙන් පිට වෙනවා. තන් ආස්වාසය සිසිල් ප්‍රස්වාසය උණුසුම් ඔන්න ඔයගේ පොඩි පොඩි වෙනස්කම් තේරෙන්න පටන් ගන්නවා. අන්න වගේ මේ ආස්වාස ප්‍රස්වාස දෙක අතර තියෙන සියුම් වෙනස්කම් පවා කෙනෙකුට වැටහෙන්න පටන් ගන්නෙ අන්න සතිය දිනුනනවත් එක්ක. ඊට පස්සේ අවස්ථාවක් තමයි බුදුහාඳුරෝ පෙන්වන්නේ අර දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති ඔය විදිහට විස්තර කරනවා දැන් මේ මුලදී ආස්වාසය ප්‍රස්වාසයක් විතරයි වෙනස්කමක් වැටහුනේ නමුත් පස්සේ පස්සේ මේ ළඟ ළඟ තියෙන ආස්වාස දෙකක් පවා 100 100ක් සමාන නැහැ කියලා තේරෙන ගන්නවා ළඟ ළඟ තියෙන ප්‍රස්වාස පවා 100% සමාන නැහැ කියලා තේරෙන ගන්නවා. එතකොට මේ කතා කරන්නේ ඊටාම සියුම් මට්ටමක්. එතෙන්දී තව තව සතිය දියුණු වෙලා, සිහිය දියුණු වෙලා, සූක්ෂම වෙලා අන්න කෙනෙකුට තේරෙනවා මේ ආස්වාසයක් කියන එක 100% සමාන නැහැ. ඒ ඒවැය අතර පවා යම් වෙනස්කම් තියෙනවා. කලින් ආස්වාසයට සාපේක්ෂව දැන් එක දීර්ඝයි. කලින් ආස්වාසයට සාපේක්ෂව දැන් එක කෙටි කියලා අන්න මේ අතර වෙනස්කම් පටන් ගන්නවා. තේරෙන්න පටන් ගන්නවා. එතකොටත් ඉතින් මේ ආස්වාසයේම ලකුණු ගනිමින් තමයි යන්නේ. ආස්වාසය කොච්චර කාලයක් අත්දැක්කද කියන එක තමයි අපි සනිටුහන් කරන්නේ. එතකොට ඒකට සාපේක්ෂව තමයි දැන් එක ඔන්න කෙටිව යටහෙනවා, දීර්ඝව වැටහෙනවා. ඒකත් පහු වෙනකොට තමයි යන්න උත්සාහත් වෙන්නේ මේකේ ඊටාම සියුම් පටන් ගැනීමක් තියෙනවා, මැද ප්‍රදේශයක් තියෙනවා, ඔන්න අග ප්‍රදේශයක් තියෙනවා. ඊළඟට කෙටි විරාමයක් තියෙනවා. ඊළඟට ප්‍රස්වාසයේ ඊටාම සියුම් පටන් ගන්නවා, මැද ප්‍රදේශයක් තියෙනවා, අග ප්‍රදේශයක් තියෙනවා. ආයෙ ඔන්න කෙටි විරාමයක් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ මේවැයේ හොඳට මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ මුලුල්ලම දැක ගන්න. නැත්නම් මුළු චක්‍රයම දැක ගන්න අන්න කෙනෙක් උත්සාහත් වෙනවා. එතකොට තමයි ඔන්න තවත් මේක සංසිඳෙන්න පටන් ගන්නෙ. තැම්පත් වෙන්න පටන් ගන්න. අන්න තැම්පත් වෙනකොට තැම්පත් වීම සඳහා ඉඩ දෙනවා. ඉතින් මේ තැම්පත් වෙලා තියෙනකොට හැබැයි වෙන නිමිත්තක් පහළ වෙන්න පුළුවන්. ඒ කියන්නේ හොඳට ආනාපාන සතිය සංසිඳිලා තැම්පත් වෙලා ඒකාග්‍ර වෙලා තියෙනොත් සමහරලාට ආලෝක නිමිති එහෙම පහළ වෙන්න පුළුවන්. එතකොට ඒ අවස්ථානුකූලව ඒ නිමිත්තක් මුල් කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒවා ඉතින් එන්න කලින් කතා කරලා තේරුමක් නැහැ. ඉතින් ඒ වගේ මේ එක නිමිත්තක් කියලා නෙමෙයි, එක අරමුණක් කියලා නෙමෙයි. මේකේ ඒකාතකයෙන් විකාශනය වෙන අරමුණක් තමයි ඉතින් ආනාපාන සතිය තියෙන්නේ. ස්වාමීන් ලිඛිත ප්‍රශ්න අවසానයි. හොඳයි. එතකොට ලිඛිත ප්‍රශ්නේ එච්චරයි. මේ කාට හරි වාචික ප්‍රශ්නයක් යොමු කරන්න තියෙන නම් අවස්ථාව තියෙනවා. අවසරයි මේ මම මේ අවුරුද්දම ජනවාරි 5 වෙනිදා පටන් ගත්ත වැඩසටහනට සහභාගී වුණා. ඒකෙදී මම සමාධියට ගියාම මගේ ශරීරය ගැන බලන්න ඉතින් ඔබ වහන්සේගෙන් කමටහන් ලබා දුන්නා. මම ඒදී ඒ ලෙස හැමදාම නිවසේදී ඒ ආකාරයට කළා. ටිකක් දුර මේ ශරීරේ පහළ ඉඳලානේ ඔබ වහන්සේ ඉහළට බලන්නේ කිව්වේ. සාමාන්‍ය මේ හැරිට උතර බලනකොට මගේ ඉසේරු දවක් ඇති වෙනවා. ගොඩාක් ඒක වුණා. මට ඉතින් මෙතන ඉහෙලට බලන්න අපහසු නම් මොකද මේ ඒක මගේ දුර්වලකමක්ද යංගිස්ති රෝගාබාධයක්ද කියන එක විතරක් මට දැන ගන්න අවශ්‍ය. හොඳයි. ඒ කියන්නේ අපි දැන් මහත්තයා මුලින් පටන් ගත්තේ ආනාපාන සතියෙන්ද? හොඳයි. ආනාපාන සතිය පටන් ගත්තේ ආනාපාන සතිය සංසිඳුණා. ඔව්. ආනාපාන සතිය සංසිඳුණාට පස්සේ මුළු කය දිහා බලන්න ගත්තා. ඔව්. ඔව්. මුළු සමහර වෙලාවට එහෙම ප්‍රශ්න හිටිනවා. ඒ කියන්නේ අපි ඔය හිස ආශ්‍රිතව මතුවෙන වේදනාවන් දිහා බලන්න ගියාම ඒක බැලීම හරහා මේ හිස තද වෙන්න ඔලුව කැක්කුමට එන්න එහෙම ඉඩ තියෙනවා. එහෙනම් ඒ කියන්නේ අරමුණු තෝරා ගැනීමේදී සමහරවිට ප්‍රායෝගිකව අපි මේ බෙල්ලෙන් පහළ අරමුණක් තෝරගන්න එක වඩා පහසුයි. නැත්තම් බෙල්ලෙන් උඩ අරමුණක් අරගෙන අවධානයත් ඒ හිස ඇතුලේ එහෙම තියෙන අරමුණකට දාන්න ගියාම මේ හිත හිස කැක්කුම් එහෙම එන්න පුළුවන්. නිසා පුළුවන් තරම් ඇත්තම දැන් ඒක තමයි ඔය මේ සමහර කෙනෙකුට ආනාපාන සතියට වඩා පිම්බිම හැකිලිම භාවනාව එහෙම පහසු වෙන්නත් කරදර වලින් අඩු වෙන්නත් හේතුව ඒකයි. මොකද පිම්බීම හැකිනීම භාවනාව එහෙම තමයි උදරය ආශ්‍රිතවනේ තියෙන්නේ. අවධානය යොමු වෙන්නේ කෙලිම බෙල්ලෙන් පහළට. යට කොටසට. ශරීරයේ යට කොටසට. එතකොට හිත කොහොමද තැම්පත් වෙන ගතියකට තමයි එන්නේ. කයටත් හිත එනවා. ඒ වගේම හිත තැම්පත් වීමකුයි වෙන්නේ. අපි මේ ආනාපාන සතිය කරද්දී අපි ටිකක් පරිස්සමෙන් කරන්න ඕනේ. ඒක සූක්ෂමව හසුරවන්න නම් ඒකේ ප්‍රයෝජනෙ ගන්න පුළුවන් බැරි නැහැ. නමුත් ඇතන් කෙනෙකුට අර ඒක සූක්ෂමව හසුරව ගන්න තරම් මේ හැකියාව නැහැ. ඒ අය ටිකක් වීරය අධිකව යොදලා මේකෙන් මේ සංකීර්ණතාවලට එන්න පුළුවන්. ඒ නිසා ආනාපාන සතිය මුලින් කළා හිතේ සමාධිය හැදුනට පස්සේ නිකන් කය ගැන සමස්තයක් වශයෙන් අවධානයෙන් ඉන්නවා. නිකන් දෙවන්නේක් වගේ නිකන් පැත්තකින් බලන් ඉන්නවා. බලන් ඉන්නකොට ඔතන කායික වශයෙන් ඒ දැනෙන යම් යම් වේදනාවල මේ පුරහිසෙන් පහළ වගේ දේවල් ටිකක් විතරක් අල්ලන්න දැනට. ඒකේ වරදක් නැහැ. එහෙම දැනට ප්‍රකට වෙන යම් එකක් අල්ලගෙන ඒක ඒකත් එක්ක යන්න ඒකේ වැරද්දක් නැහැ. හොඳයි. ඔව් ඔව්. මොකද සමහර වෙලාවට අර වගේ ප්‍රශ්න හිටිනවා තමයි. හොඳයි. පෙරවන් සන්න. ස්වාමිනාංශ මට පැහැදිලි කිරීමක් කරගන්න තියෙනවා. ඔව්. ස්වාමිනාංශ මම පරයන්ක භාවනාවේ දෙන විට මුලින්ම සක්මන් කරලා හොඳට වාඩි වෙන්නේ. සාමාන්‍යයෙන් වාඩි වෙලා විනාඩියක් තප්පර ගණක් වගේ යනකම් තප්පර 30ක් විනාඩියක් වගේ යනකම් හිත නිකන් පොඩ්ඩක් අරමුණු ඇසුරු කරන ගතියක් තියෙනවා රාග දේශ අරමුණු එක්ක එනවා සිත ඉන්නවා ඒත් ඒකම ඉක්මනටම සිත ඒක අවබෝධ කරගෙන ආයෙත් අරමුණට අරමුණක් නැතුවම සිත එහෙමම තැම්පත් වෙනවා. හරි. මේ අවස්ථාවේදී කය දැනුණත් හිත මුකුත් අරමුණක් ගන්නෙ නැහැ. සිතුවිලි එනවා යනවා දන්නවා. ඒව මොනවද කියලාත් අවබෝධයක් තියෙනවා. ඒත් සිත ඒ කිසිම දෙයක් ගැන කරදර වෙන්නේ නැහැ. පැත්තකට වෙලා වගේ ඉන්නවා අරමුණු ගැන අවධානයක් තියෙනවා. හරි. ඊට පස්සේ එහෙමම තවත් සිත සම්පත් වෙනකොට ස්වාමීන් වහන්සේ අරමුණු එනවා දැනෙනවා ඒත් නිකන් පැහැදිලි නැති ගතිය නිකන් බඳ වෙච්ච ගතියක් වගේ නිකන් කිසි තේරුමක් නැති අරමුණ වෙනවා වගේ ගතියක් තියෙනවා. ඊසේ එහෙම තවත් දිගටම යනකොට තවත් අවධානය අඩු වෙනවා ගොඩක්ම අවදිමත් බව. ඒකත් එක්කම දැනෙනවා මොනවදෝ දෙයක් වෙනවා නිකන් මොන හරි සංඥාවක් තියනවා කියන දැනෙනවා ඒත් මොනවද කියන අවබෝධයක් මොකුත් කිසිම දෙයක් නැහැ. හිත ගොඩාක් ඒ වෙනකොට නිකන් මලානික වෙලා වගේ. මලානික වෙලා වගේ. මොකුත් අක්‍රිය වෙලා වගේ ස්වාමීන් වහන්සේ හිත වැඩ කරන්නේ නැහැ වගේ හැබැයි මොනවදෝ දෙයක් වෙනවා කියන මේ දැනුම විතරක් වගේ තියෙනවා ලාවට වගේ. ඊට පස්සේ මොකුත්ම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. එහෙම ඉඳලා ඊට පස්සේ ඇඟ නිින්ද ගිහිල්ලා වැටෙනවා වගේ කඩා වැටෙනවා. එතකොට තමයි දන්නේ මුකුත් නොදන්න තැනක වගේ හිටියේ කියලා. ඊට පස්සේ මම ආයෙ කය කෙලින් කරගන්නවා. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට අරමුණක් එනවා ඒත් අරමුණ එනවා දන්නේ අරමුණ ගෙවෙනකොට දැඩි සතියක් එක්ක ආය අවදිමත් භාවයක් එනවා. ඒකම ආයෙත් මේ හිස් තැනකට වැටෙනවා. අර ඉස්සරටත් වඩා ප්‍රබල හිස් තැනක් වගේ ඒක. ඊපස්සේ එහෙම ආයේ හිස් තැනේ ඉඳලා එක්ක අරමුණකට යනවා. එහෙම නැත්නම් ආයේ නොදන්න තැනකට යනවා. ඒත් යන අවස්ථාව දන්නේ නැහැ. එතන ඒක ගෙවීම ඒ නොදන්න තැන හරි අරමුණ හරි ගෙවීමේදී දැඩි සතියක් එක්ක අවදි වෙනවා. සාමාන්‍යයෙන් විනාඩි 15ක් වගේ යනකොට ඒ தත්වෙට යනවා ඊට පස්සේ සාමාන්‍යයෙන් පැයක පරයන්කේ දිගටම අවදි බවක් එනවා ආයේ මේ ඇඟමන් කෙලින් කරගන්නවා එතකොට අවදි වෙනවා ආයේ හිස්තැන්ට යනවා ආයේ දන්නේ නැහැ වැඩි හරියක් නොදන්න තැනක වගේ තමයි ස්වාමිනාංශ ඉන්නේ ඔව් ඒ කියන්නේ දවසේ අපිටම සාමාන්‍යයෙන් දවසේ කොච්චරිත වෙලාවක් ඔය தත්වෙ ඉන්නවද පරයන්කේ සාමාන්‍යයෙන් මම පැයයි කරන්නේ ස්වාමිනාංශ දවසට දවසට පැයද කරන්නේ දවසට පැයයි පරයන්කේ කරන්නේ ඒකෙන් වැඩි හරියක් සාමාන්‍ය විනාඩි 45කට වැඩි වගේ දේ වෙනවා සම්හන්ස. එහෙනම් ගානක් නැහැ. ඒ කියන්නේ දැන් උතනද සමාධියක් හැදෙන. දැන් අපි හිතමු මුලදී ඇත්තටම දැන් මේ කතා කරන්නේ එකතකින් මේ විපස්සනාවක් කරලා සෑහෙන කාලයක් තිස්සේ අරමුණු නිරීක්ෂණය කරලා ඒ අරමුණු නිරීක්ෂණය හරහා නිබ්බිදාවක් පහළ වෙලා අරමුණු අතහැරිලා ඔන්න හිස්තැනකට ආපු ස්වභාවයක් ගැන මේ කතා කරන්නේ. එහෙම කතා කරද්දී අපිටම හිතේ හිස් ස්වභාවයක් තියෙනවා. අරමුණු ඇසුරු නොකරන ස්වභාවයක් තියෙනවා. ඕකට අපි සාමාන්‍ය කරන අනිශ්චිත ස්වභාවයක් කියලා. කියන්නේ දැන් දේවල් තියෙනවා නැමයි ඒවා අරමුණු කරන්නේ නැහැ හිත. හිත ඉන්නවා නිකන් තමන්ගේ පාඩුවේ. තමන්ගේ නිදහසේ හිත ඉන්නවා. හැබැයි මේ ඉන්න ස්වභාවය වර්ධනය වෙන්න වර්ධනය වෙන්න තව ඒකේ සූක්ෂම මට්ටමකට යන්න පුළුවන්. අන්න එතකොට තමයි එකත් එකෙන් හොඳ අනිමිත්ත ස්වභාවයක් අපනිත ස්වභාවයක් වගේ යන්නේ. කියන්නේ මුලින් තිබුණා මුකුත් නැහැ වගේ ගතියක් ඒත් හිත යමක් ඇසුරු කරමින් වගේ තමයි තිබිලා තියෙන්නේ. මුකුත් ඇසුරු කරන්නේ නැහැ වගේ තිබුණට නමුත් Tamanට යම් සංඥාවක් තියෙනවනේ. යම් සංඥාවක් තියෙනවා. නමුත් ඒ සංඥාවක් දුර්වලලා දුර්වලලා දුර්වලලා ගිහිල්ලා මුකුත්ම නොදැනෙන ගානකට නැත්තම් නිකන් වැටුණා වගේ හිටපු තර නිකන් කඩලා ගියා වගේ අල්ලලා අල්ලන් හිටියා අත්තර නිකන් කඩලා ගියා වගේ ස්වභාවයක් වෙන්න පුළුවන්. ඉතින් එතන එතන එතනට ගියාට පස්සේ සමාහලාට නිකන් අවදිමත් ගතියකුත් නැහැ. මුකුත්ම දන්නේ නැහැ. එතන මොකද්ද වුනේ කියලා දන්නෙත් නැහැ. ඒකෙන් එළියට එනකොට තමයි දන්නේ. එහෙම දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒකේ වැඩි වෙලාම කියන්නේ ඒක අර මුල් දවසේම අපි දුමු පරයන්ක හුඟාක් කරද්දී ඔය ඔය தත්ත්වය අසුර කරන්න ගියොත් කියන්නේ හිත අරමුණු නොගන්නා තත්යකට යන්න පුළුවන්. කියන්නේ අනිත් කටයුතු වලදීත් හිත අරමුණු ගන්නෑ, නිමිති ගන්නෑ. හැබැයි එතනදී සමාධිය තමයි ඉස්සරහට එන්නේ. සතිය නෙමෙයි ඉස්සරහට එන්නේ. ඒ නිසා දැන් සාමාන්‍ය ඉතින් දවසකට පැයක් නම් කරන්නේ ඒක එච්චර ගාණක් නැහැ. ඒ හරහා හිත යනවා අර වගේ නිකන් මුකුත් නොදන්නා තැනකට යන්නේ ක්‍රමානුකූලව ඉස්සෙල්ලා තමන් බරපතල වශයෙන් අරමුණු උපාදාන කරන්නේ නැති ඇසුරු කරන්නේ නැති අල්ලන්නේ නැති තත්වයක ඉන්නවා ඒකේ ප්‍රගුණ වීමක් වශයෙන් ඒකේ වර්ධනය වීමක් වශයෙන් අන්න යනවා මුකුත්ම නොදැනෙන ස්වභාවයකට මොකක්වත්ම අරමුණක් නැති ස්වභාවයකට යනවා එතනට ගිහිල්ලා ඉන්නවා හිත ගිහිල්ලා ඊට පස්සේ ආපස්සට එනවා. ඉතින් ඒ ඒ తত্ত্বය කියන්නේ ඔය ඔය తত্ত্বය පොඩ පොඩ හුරු වෙන්න හුරු වෙන්න කියන්නේ නිකන් හිතේ නිකන් එකතකින් හිතා ගන්න තියෙන අපිට හිතේ නිකන් එක එක මට්ටම් මට්ටම් වගේ තමයි තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් උඩම මට්ටමේ උඩම ස්තරයේ ඉන්නකොට ඒකේ තියෙනවා නම් කිසි චලනයක් තියෙනවා. ඊට පස්සේ ඒක පොඩ්ඩක් තැම්පතලා ඊළඟ ස්තරයට යනවා. එතන තියෙන අරිට වඩා අඩු චලනයක් තියෙනවා. ඊට වඩා ඊටත් වඩා යට තියෙන ස්තරයකට යනවා. ඊටත් අර කලින් ස්තර දෙකටම වඩා අඩු චලනයක් තියෙනවා. මෙතන තියෙන හරි සංසිඳීමක් තියෙන. අන්න ඒ වගේ සංසිඳන ගතියකට තමයි ඒකාතකින් යන්නේ, තැම්පත් ගතියකට යන්නේ, නිශ්චල භාවයකට යන්නේ. ඒ නිශ්චල භාවය තුළ අවදියෙන් ඉඳීම ගැන තමයි කතා කරන්න තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් අපි සමාධි වලට යනවා. ඒ සමාධියේදී සිහියෙන් ඉන්න තරම් තාම සිහිය දිනුනලා නැහැ. සමාධියකට යන්නේ. හැබැයි සිහිය නෑ එතනදී. සතිය මදි තාම. සමාධියකට යනවා හැබැයි දැන් සමාධිය ඉස්සරහට එනවා. සතිය පස්සට යනවා. සතිය පස්සට ගියාම එතන දැනෙන්නේ නිකන් නිින්ද ගියා වගේ. එහෙම නැත්නම් එතන දැනෙන්නේ නිකන් මොකක්වත් නැති වුණා වගේ. අවදිමත් බව අඩුයි. සමාධියක් අස්සේ හැබැයි ඉන්නේ. හැබැයි පොඩ පොඩ පොඩ මේ සතිය දිනු වෙන්න දිනු වෙන්න මේ සමාධිය ඇතුළෙද්දිත් සිහියෙන් ඉන්න පටන් ගන්නයි තියෙන්නේ. ඉතින් ඒක ඉතින් කාලයක් යනකොට හැදේවි. පුළුවන් තරම් ඒ කියන්නේ අනිත් කටයුතු වලදීත් අවදියෙන් කටයුතු කරන්න, සිහියෙන් කටයුතු කරන්න, වර්තමාන මොහොතේ හිත පවත්වන්න උත්සාහත් වෙන්න. ඊළඟට අපිටම සක්මන් භාවනාවේදී සාමාන්‍යයෙන් දැන් මොකද කරන්නේ? සක්මන් භාවනාවේදී සම්නස හුඟක් වෙලාවට අර ධම්මානුපස්සනාවක් වගේ තමා වෙන්නේ. මුලින්ම සාමාන්‍යයෙන් පටන් ගන්නකොටම විනාඩි 5ක් වගේ සිත අරමුණු එක්ක ඉන්නවා. ඊට පස්සේ සතිය සමාධිය ඇති වෙනවා ඒකම ලොකු උපේක්ෂාවක් වගේ හැඟීමක් එනවා. එතනින් පස්සේ ස්වාමීන් වහන්සේ සාමාන්‍ය මම පැය එකමාරක් වගේ දවසට කරනවා සක්මන් භාවනාව. ඒ මුළු කාලය තුලම අරමුණු ආවත් ඒ කිසි දෙයක් නැහැ. හිත එතනකන් හේතුඵල ධර්මයක් විදියට හැම එකම දකිනවා. නිකන් අරමුණ එක පැටලෙන්න යන්නේ නැහැ. රාග අරමුණු ආවත්, දේශ අරමුණු ආවත්, මෝහ ඒ මොනකොත් සිත කන්තහනි කරම ඒක හේතුඵල ධර්මයක් විදිහට මේ හුඟක් වෙලාවට ඒක දකිනවා. හරි. ඒක තමයි ඇත්තට වෙන්නත් තියෙන්නේ. කියන්නේ බලන්න, කියන්නේ දැන් පුළුවන් තරම් හිතේ ආතති පැත්තෙන් අල්ලන්න පුළුවන්. දැන් කියන්නේ දැන් සක්මන් භාවනාවේ යෙදෙනවා, තමන්ට රූපත් පෙනෙනවා, සද්දත් ඇහෙනවා. ඕනේ නම් අරමුණට දාන්නත් පුළුවන්. දැන් හැබැයි අරමුණට දාන්නේ නැහැ. හිතට තියෙන හිතට කියන නිදහසේ ඉන්න. අරමුණක් නොදී නිදහසේ ඉන්න කියනවා. එතකොට අපි හිතමු එයා නිදහසේ ඉන්නවා නම් ඉන්න හරිනවා. හැබැයි අපි හිතමු එයා ගිහිල්ලා වෙන අරමුණක් අල්ලනවා නම් අන්න බලනවා ඇයි මේ ඇල්ලුවේ මේ මොකක් මොකක් මොන හේතුවක් නිසාද තණ්හාවක් නිසාද ඇල්ලුවේ මාන්නයක් නිසාද ඇල්ලුවේ එහෙම නැත්නම් මේ මෙන්න මොනවා හරි මේ හේතුවක් නිසාද ඇල්ලුවේ කියලා ඒ හේතුව අල්ලගත්තා නම් ඒ හේතුව Tamanට වැටහුණා නම් අන්න පරිසම්පන්න වශයෙන් මේක තේරුණා නම් ආපහු හිත අර අනිසිත භාවයටම එනවා අර තැම්පත් භාවයටම නිතර නතර වෙච්ච ගතියටම එනවා හිතේ තියෙන ඒ නිදහස් භාවයටම එනවා ඒ නිදහස් භාවයේ තව තව පිරිසුදු වීමක් තමයි ටික ටික ටික ටික සිද්ධ වෙන්නේ. මුලදී මුලදී නිකන් නිදහස් භාවයේ තියෙන බොහොම සීමිත පරිසරයක වගේ. අපි හිතමු නිකන් මීටර එකක වර්ගඵලයක තමයි තියෙන්නේ. නමුත් දැන් ඕක වර්ධනය වෙන්න වර්ධනය වෙන මේ මීටර එක කියන එක තව ඔන්න වැඩි වෙනවා. තවත් වැඩි වෙනවා. තවත් වැඩි වෙනවා. ඒක පැතිරෙන්න ගන්නවා. ඒත් හාත්පස තියෙන්නේ බොහොම නිස්කලංක බවක්. හාත්පස තියෙන්නේ නතර වෙච්ච බවක්. හාත්පස තියෙන්නේ පිරිසුදු වෙච්ච බවක්. හාත්පස තියෙන්නේ කෙලෙසුන්ගෙන් තොර බවක්. නිදහස් භාවයක්. ඉතින් ඔන්න ඔන්න ඔය වගේ පැත්තකින් තමයි එකතින් අපිට තේරුම් ගන්න තියෙන්නේ භාවනාව වැඩෙන්නේ විශේෂයෙන්ම විපස්සනාවේ ටික ටික වැඩෙන්න වැඩෙන්න තමන්ට තේරෙන්න තියෙන්නේ කියන්නේ හිත අර කලින් තරම් අරමුණු ග්‍රහණය කරන්නේ කලින් තරම් මම මම මගේ කරගන්න යන්නේ නැහැ. දැඩිව ග්‍රහණය කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට හිත තමන්ගේ පාඩුවේ ඉන්න පටන් ගන්නවා. තමන්ගේ පාඩුවේ නිදහසේ නිශ්චලව අරමුණු ඇසුර අරමුණක් පවා ඇසුරු නොකර මේ විශේෂයෙන්ම ආතතියකින් තොරව ඉන්න පටන් ගන්නවා. දැන් අපි හිත ඕනම වෙලාවක අරමුණක් ඇසුරු කරන්න ගත්තාම ඒ හරහා පොඩි ආතතියක් හැදෙනවා. ඒ ආතතිය තේරෙන්නත් කාලයක් යනවා හැබැයි. ඒ ආතතියක් මෙතන ආතතියක් තියෙනවා කියලා තේරෙන්න නම් ආතතියකින් තොරතනක් ඇසුරු කරලා තියෙන්න ඕනේ. මම දන්නේ මම කියන එක තේරෙනවද කියලා. <laughs> ඒ කියන්නේ ආතතියක් තියෙන බව තේරෙන්න නම් ආතතියකින් තොර ස්වභාවයක් තේරලා තියෙන්න ඕනේ. එයා ඔන්න හිත ඇසුරු කරන කාලයක් තිස්සේ ආතතියකින් තොර බවක්. බොහෝම නිදහස්. හරිම ප්‍රණීතයි මේකේ උඩ යට යාම් නැහැ බොහොම නිස්කලංකයි නිශ්චලයි කෙලෙසුත් නැහැ ඒක අතකින් හරි මේ සුන්දරයි හිතන්න කවුරු එහෙම හිතක් එහෙම හිත අපේ එහෙම ස්වභාවයක් ඇසුරු කරා නම් වැඩි කාල පරිච්ඡේදයක් යම් හෝ අවස්ථාවක හිත ගිහිල්ලා අරමුණක හිර වුණාම එතන තියෙනනේ ආතතියක් ගිහිලා දැන් ලොක් වුණා වගේ වෙනවනේ ගිහිලා හිර වුණා වගේ වෙනවා ඒ හිර වුණාම අන්න එතන ආතතියක් තියෙන බව අර ආතතියකින් තොර බව ඇසුරු කරපු හිතට තේරෙනවා දැන්. එතකොට තමයි අන්න මේක අතහරින්නේ. එතකොට තමයි මේක බරක් වශයෙන් වැටහෙන්නේ. මෙතන මහා වදයක් තියෙනවාය, මෙතන මහා පිළීමක් තියෙනවාය, දරතයක් තියෙනවාය කියලා අන්න අර ආතතිගත ස්වභාවය අතහැරලා දානවා. ආතතිගත ස්වභාවය අතහැරියා නම් අන්න ආයෙත් ආතතියකින් තොර ස්වභාවයට හිතපත් වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ස්වභාවයකින් තමයි ටික ටික යන්න තියෙන්නේ. ඉතින් ඒකම තමයි අතන ධම්මානුපස්සනාවේදී ඔය චතුරාර්ය සත්‍ය පැත්තෙන් බුදුහාඳුර පෙන්වන්නේ. දැන් සත්‍ය පැත්තෙන් බුදුහාඳුර පෙන්වන්නේ මේ සත්‍යපබ්බ කියලා ධම්මානුපස්සනාවේ. ධම්මානුපස්සනාවේ අගට මේනවා සත්‍යපබ්බ කියලා. සත්‍ය වශයෙන් දකිනවා. මුලින් අපි තේරුම් ගන්න ඕන දැන් දුකක් තියෙනවා කියලා. කොහේ හරි ආත්‍යයක් ගත වෙච්ච ස්වභාවයකදී තමන්ගේ හිත දිහා, කය දිහා සමස්තයක් වශයෙන් බැලුවහම අන්න තේරෙනවා මෙතන දුකක් තියෙන්නේ. මෙතන තියෙන්නේ හිර වෙච්ච ගතියක්. මෙතන තියෙන දුක්ඛ ස්වභාවයක්, ආතති ගත වෙච්ච ස්වභාවයක්. ඊළඟට බලන්න වෙනවා දුක්ඛ සමුදය මොකද්ද? දුකට හේතුව මොකද්ද? සමහරවිට ඉතින් තමන් අල්ලගෙන ඉන්නවා මොකක් හරි. ග්‍රහණය කරගෙන ඉන්නවා. ඒක හරහා දුකක් ඇති වෙලා. එහෙම නැත්නම් තමන්ගේ ප්‍රාර්ථනාවක් තියෙනවා. මේක මෙන්න මේ විදිහට වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනාවක් තියෙනවා. ඒ හරහා දුකක් ඇති වෙලා. එහෙම නැත්නම් යම්කිසි දෙයක් වෙලා තියෙනවා. ඒ වෙලා තියෙන මට ඕනලාවට විදිහට නෙමෙයි. ඒ හරහා ආතතියක් ඇති වෙලා. ඒ වගේ විවිධාකාර හේතු හරහා තමයි ආතතිය හටගන්නේ. අන්නේ හේතුව තේරුම් ගත්තා නම් අන්න හේතුව අතහැරලා දානවා. ඉතින් දුක්ඛ සමුදය ප්‍රහාණය කරන්නයි කියන්නේ. දුක්ඛ සමුදය අතහරින්න කියනවා. අන්න අතහැරියා නම් අන්න ආයෙත් හිත අර අනිසිත භාවයට, නිදහස් භාවයකට තමයිපත් වෙන්නේ. ඉතින් ඕක බහුලීකృత කිරීමක් තමයි කරන්න වෙන්නේ. <laughs> කරන එකයි තියෙන්නේ. ස්වාමිනාස මට ඒකම මේ දවස් කීප සැරයක් ළඟකදී අලුත් වෙච්ච මේ අත්දැකීමක් ස්වාමිනාස දැන් අර ඉස්සර වගේ ඉස්සලා කිව්වා වගේ නොදන්න තැනට ගිහිල්ලා ඊට පස්සේ හිත හොඳටම දැන් ආයේ ශූන්‍ය තත්ත්වයට නිශ්චල තත්ත්වයටපත් වුණාට පස්සේ හිත හොඳටම ගැඹුරට ගිහිල්ලා එතන හොඳට අවදියක් තියෙනවා සතිය සමාධිය වීරිය හොඳට තියෙන උපේක්ෂාව වගේ ඒකම හොඳට දැනෙනවා ඒ වලට නිකන් කයක් නැහැ කය පිළිබඳ සංඥාවක් නැති තරම් හිතකුත් නෑ වගේ තනිකරම මෙතන හේතුඵල ධර්මයක් වෙන්නේ කියලා නිකන් ලොකු අවබෝධයක් ඇතුළෙන්ම වගේ එකපාරටම එනවා. ඒකත් එක්කම සම්නාස හිත නිකන් බය වෙනවා වගේ නිකන් මම කෝ කියලා හිත හොයන්නවන්න. එතකොට මම නැහැ වගේ එක හිත නිකන් බය වෙනවා. ඊට පස්සේ බයක් සහ දුකක් එනවා. අර නිකන් මට මාව නැති වුණා වගේ අර එහෙම හැඟීමක් එක හිත එකපාරම ගැස්සිලා එතනින් උඩට ඇවිල්ලා කයේ අරමුණක් අල්ලනවා. ඒක තමයි සිද්ධිය. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම ඒ කියන්නේ අපි හොඳට අපි තුල හේතුඵල ධහම වැටහෙන්න වැටහෙන්න තමයි අතහරින්නේ. නැත්තම් يعني අපිට වෙන්නේ සමහරලාවට හේතුඵල ධහම හොඳට වැටහෙන්න කලින් අපිට මේකේ උදේවය පැත්තක් වැටහෙන්න. මේක ඔක්කොම දැන් විනාශ වෙලා යනවා. දැන් මම ඇත්තෙත් නෑ, මට ඉන්න තැනක් ඇත්තෙත් නෑ. මම හිටියේ දැන් කයේනේ. දැන් කයත් ඇතිලා නැතිලා යනවා. දැන් මට ඉන්න තැනක් නෑ. හිතත් ඇතිලා නැතිලා දැන් හිතේ ඉන්න තැනකුත් නෑ. දැන් මට කොහෙද යන්න වෙන්නේ? ප්‍රශ්නයක් නේ. දැන් නමුත් කෙනෙක් තේරෙන්න ගන්න තියෙන්නේ මේකේ දේවල් තේරුම් ගන්න තේරුම් ගන්න මෙතන තියෙන හුදු හේතුඵල ධමයක් තියෙන්නේ. මම කියලා හදන්නෙම එක පැත්තකින් අපේ අස්මිමානය කියලා සාමාන්‍යයෙන් කියනවා. ඒ කියන්නේ මාන්නේ හරහා ආපු සිතුවිල්ලක් තමයි මම කියලා ගන්නෙ. ඒ ඒ සිතුවිල්ල අපි අතහරින්නයි තියෙන්නේ. ඒ මේ මම මම මම කියලා හදන ගතිය සාමාන්‍යයෙන් භාවනා නොකරන කෙනෙක්ගේ වැඩි. එයා හැමතිස්සෙම හදනවා මම එක් හදාගෙන තමයි ජීවත් වෙන්නේ. නමුත් භාවනා කරන්න කරන්න නැත්නම් සතිය වඩන්න වඩන්න ප්‍රඥාව වඩන්න වඩන්න ඒ මම හදන මේ සංඛ්‍යාතය අඩු වෙලා යනවා. නිතර හදන්නේ නැහැ හැබැයි ඒත් හදනවා. යට ඉන්නවා තාම හැබැයි. එතකොට අර මොකක් හරි මේ මේ දිහා වැටහෙනකොට මේ මමයා කඩලා යනකොට බය වීමක් ඇති වෙන්න පුළුවන්, බිය වීමක් ඇති ගැනීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් ආයෙත් ඉතින් හේතුඵල ධහමටම තමයි හිත ගන්න තියෙන්නේ. මෙතන මේ මමෙක් කියලා එකක් නැහැ. දිගට පවතින ස්වභාවයක් නැහැ. මෙතන තියෙන හුදු හේතුඵල ධහමක්. ඒ ඒ ප්‍රත්‍යයන් නිසා ඒ ඵලය හටගන්නවා. ඒ ඒ හේතුන් නිසා ඒ ඵලය හටගන්නවා. කියලා අන්නේ ඒකට තමයි අත්‍තරම අපිට වාංගු වෙන්න වෙන්නේ. ඒකට තමයි අපිට හේතු වෙන්න වෙන්නේ. ඒක තමයි අපි පිහිට කරගන්න වෙන්නේ. ඒක පිහිට කර ගන්න ගන්න ඉතින් අතහැරලා දාලා මේක හුදු වෙන්න ඉඩ හරින ගතියට තමයි යන්න වෙන්නේ. මෙතන ඒ කියන්නේ දැන් අපි කෙනෙක් ඉන්නවනන්නේ ප්‍රශ්නේ. මම ඉන්නවනම් තමයි ප්‍රශ්නේ. එතකොට අපි ඔය මම කියලා ගැනීමම හුදු සංකල්පයක් න ะ. මම කියලා ගන්න එකම මේ තනිකර මාන්න නිසා ආපු නැත්නම් හිතේ තියෙන ප්‍රපංච නිසා ආපු එහෙම නැත්නම් හිතේ තියෙන චංචල වීම නිසා ආපෝ හුදු සිතුවිල්ලක් නම් ඒකත් සිතුවිල්ලක් පමණයි. ඒකත් අතහැරියාම ඉතින් හිතත් හේතුන් නිසා වැඩ කරනවා, කයත් හේතුන් නිසා වැඩ කරනවා. අතීත හේතුන් තියෙනවා, වර්තමාන හේතුන් තියෙනවා. මෙන්න මේ හේතුන් නිසා ඔන්න හිතක් හිතක් දිගට දිගට වැඩ කර කර යනවා. කයක් දිගට දිගට වැඩ කර කර යනවා. හේතු ටික අවසන් වුණාම ඉතින් අවසන්ලා යනවා. <laughs> ලේසි නෑ ඉතින් කියන්න ලේසි. නමුත් ඉතින් ඔවා මේ ටික ටික වැටහෙන්න ඉතින් කාලයත් එක්ක යන්නයි තියෙන්නේ. කලබල වෙන්න අවශ්‍ය නැහැ. හිතටම මේක වැටහෙන්න දෙන්නයි තියෙන්නේ. හිතටම මේවා තියෙන හේතුඵල සම්බන්ධය තේරෙන්න අරින්න. හිත වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් තේරුම් ගන්න ඉඩ දෙන්න. يعني හිතේ තියෙන දැන් يعني හේතුඵල දහම දැන් අහලා තියෙනවා අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං ඔය ටික අහලා තියෙනවානේ. ඒකේ බලන්න දැන් අර මමයා හදන වෙලාවට හැමතිස්සෙම හදපු ගතියක් තියෙනවා. සංස්කරණය කරනපු ගතියක් තියෙනවා. මොකක් හෝ හේතුවක් කරහා ඔන්න සංස්කරණය වෙලා තමයි මම ඉස්සරහට එන්නේ. එහෙම සංස්කරණයක් කරන්නේ නැත්නම් මම ඇත්තෙත් නැහැ. හදපු කෙනෙක් පුජ්‍යලයක් ඇත්තේ නැහැ. හුදු දැනුවත් භාවයක් තියෙනවා. ඒ දැනුවත් භාවය තුළ ජීවත් වෙන්න පුළුවන්. දැන් නිදාගත්තාම මම කෝ <laughs> කොහෙද ඉන්නවද? කියන්න බැහැනේ. සමහරවිට නිදා ගන්නත් බයයි දැන් මේ දැන් මම නැති වුණොත් එහෙම. <laughs> යන්නේ වගේ තියෙනවා. ඉතින් ඒ හින්දා අපිට නිකන් තර්කයට විස්තර කරන්න පුළුවන්. නමුත් ඇත්ත වශයෙන්ම මේ කියන්නේ දැන් ඔක මේ විස්තර කරන්නේ අස්මිමානය කියන පැත්තක් තමයි ඉතුරු වෙනවා කියලා කියන්නේ. ඒ අස්මිමානය නැති වෙනවා කියන්නේ රහත් වුණාම. ඉතින් ඒ වගේ ඊටාම සූක්ෂම පැති තමයි ඉතින් කතා කරන්න වෙන්නේ. අර මුලදී මුලදී බොහොම රළු මට්ටමකින් මෙතන කෙනෙක් පුජ්‍යලයක් සත්වයක් ඉන්නවා කියන හැඟීම ටිකක් දුරට දිය වෙලා ටිකක් දුරට දුර වෙලා යන්න පුළුවන්. නමුත් ඒත් මම ජීවත් වෙනවා, මම ජීවත් වෙන්න ඕනේ. නැත්නම් පැවැත්මක් සම්බන්ධ හැඟීමක් අපි ගාව තියෙනවා. ඒක තමයි භව තත්වයක් කියලා කියන්නේ. ඒකට තමයි මේ සාමාන්‍ය අස්විමානයේ මුල් කරගෙන යන ස්වභාවයක් තියෙන්නේ. ඉතින් ඒවා ඉතින් අයින් වෙන කාලයක් එක්ක තමයි අයින් වෙන්න තියෙන්නේ. කාලයට ඉඩ දෙන්න ටික ටික කරගෙන යන්න. يعني වෙන දෙයට ඉඩ දෙමින් ටික ටික හිතේ ප්‍රඥාව වැඩෙන්න ඉඩ දෙන්න. අපිට අර ඒ දිහා ප්‍රඥාව වැඩෙන්න කලින් අපි අතහරින්න ගියොත් බියවීමක් වෙන්නේ. අතහරින්න ඕනේ දේවල්. නමුත් අතහරින්න ඕනේ ඒ අවශ්‍ය කරන ඕමනා පමණට ප්‍රඥාව දියුණුනහමනේ. දැන් හිතන්න අපි ඉනිමගක නගිනවා. ඉනිමගක නගිනකොට අපි ඒ ඒ තැන අල්ල අල්ල තමයි නගින්නේ. හැබැයි උඩට යනවනම් ඒ අල්ලපු තැන අතහරින්නත් වෙනවා. හැබැයි අපි ඊළඟ එක අල්ල ගන්න කලින් දැනට අල්ලගෙන ඉන්න එක අතහැරියොත් වැටෙනවා. අන්න ඒ වගේ අපි තුළ ප්‍රඥාව දියුණු වෙන තා දැනට තියෙන මට්ටමේ අපි ඉන්න වෙනවා. ජීවත් වෙන්න වෙනවා. හැබැයි ඊට වඩා සියුම් මට්ටමකට හිත දියුණුවාට පස්සේ දැන් ඉන්න ගොරෝසු එක අත්හැරියා අර සියුම් එක අල්ලන්න වෙනවා. ඉතින් අන්නේ ගමනක් තමයි තියෙන්නේ. මන්ද ඉතින් තේරුණාද මන් දන්නේ ටික ටික ඉස්සරහට යන්න ටික ටික මේ ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න මෙතන අර හේතුඵල දහමක් කියන එක වැටහෙන්න වැටහෙන්න මෙතන හුදු ධර්මතා රසක් තියෙන්නේ කියන අවබෝධය එන්න එන්න අතහරීමක් තමයි සිද්ධ වෙන්න තියෙන්නේ. ඒක බලෙන් කරනවා වෙනුවට වෙන්න ඉඩ හරින්නයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනස ගොඩක් පිං. හොඳයි. අපි පැයක් විතර වගේ සාකච්ඡාවක් කරලා තිනවා. කාට හරි වෙන ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් අපිට සාකච්ඡාව අවසන් කරන්න පුළුවන්. කට්ටිය ටිකක් හැබැයි ප්‍රාණවත්ව කටයුතු කරන්න. ඔය කට්ටිය නම් තාම නම් නිදිමත ගතියේ ඉන්නේ. මොකද දන්නේ බය වෙච්ච ගතියෙන් ඉන්නේ. <laughs> නේද? හොඳයි. එහෙනම් අපි සාකච්ඡාව දැනට අවසන් කරමු. නැවතත් අපි සවස් 5ට ධර්ම දේශනා වාරයත් එක්ක මුණ ගැසෙමු. සීල දිනාටම තෙරුවන් සරණයි.